ප්‍රසන්න මහත්මයා මොකද ස්වාමීන් වහන්සේ ගොඩක් දවසකින් සම්බන්ධ වුණේ. එහෙමයි එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ ස්වාමීන් වහන්සේ මට දැනගන්න මං කල්පනා කරපු කාරණයක් ඔබ වහන්සේගෙන් පැහැදිලි කරගන්න අහන්නේ මේ ග්‍රාමීය වශයෙන් තියෙන සංවිධානයක එහෙම නැත්නම් රාජ්‍ය නොවන සංවිධානයක එහෙම නැත්නම් රාජ්‍ය සේවයේ තනතුරක එහෙම නැත්නම් රාජ්‍ය පාලනයේ තනතුරක වගේ ඒ කොයිම ආකාරයේ දීකවදී වුණත් මේ පුද්ගලයන් තෝරද්දී හෝ මොනම ආකාරයකින් හෝ ප්‍රජාතන්ත්‍රවාදීව තෝරද්දී හෝ එහෙම නැත්නම් සම්මුඛ පරීක්ෂණ වලින් තෝරද්දී හෝ නැත්නම් මේ මහජන කැමැත්තෙන් තෝරද්දී ඒ තැනකට අර දක්ෂ සමාජයට වැඩදායක මානව හිතවාදී හොඳ කෙනෙකුට දැන් අපි මරණාධාර සමිතියකට වගේ ගත්තත් ගමකදී ඒ ඒ වගේ එකකදී එහෙම තේරෙන්න ඉඩක් දෙන්නේ නැතුව හෝ ඒ ඉඩ ඇහිරි ගොස් ඒකෙදී දැන දැනම යම්කිසි සමාජයට අවැඩදායක රැවටිලි සහගත විදියට හෝ කොයි හරි ආකාරයක ඒ ආකාරයකදී තීරණ ගැනීමේ හෝ තැනකටපත් වෙනවා නම් පත් වෙන්නේ ඒ යහපත් පුද්ගලයන්ගේ ඒ කියන්නේ මේ පුද්ගලයන්ට ඒ තනතුරු දැරීමට තිබෙන අතීතයෙන් පාප කර්මයක් හින්දාද එහෙම නැත්නම් ඒ සමාජයේම ඒ පුද්ග සමාජයේම පොදුවේ පොදු අකුසල කර්මයක් හැටියට කරලා තියෙන මොකක් හරි හින්දා ඒ යහපත් කල්යාණ මිත්‍ර ආශ්‍රය නැති වෙලාමක්ද කියලා වගේ මට කල්පනා වුණා මම ඒක පැහැදිලි කරගන්නයි හැවුවේ ඔබ වහන්සේගෙන්. ඇත්තටම ඒවා අකුසල්ම කියලා අපට වෙන් කරන්න බෑ. මේ ඒවා පොදු සමාජ සාධක. දැන් කොසල් රජුරෝ දැකපු සිහින දාසෙන් කියන්නේ අනාගතේ මේ ඔක්කොම උඩු යටි කුරු වෙනවා. අනාගතය කියන්නේ එදා අනාගතය කිව්ව කාලේ තමයි අද මේ පැමිණෙමින් පවතින්නේ. එතකොට ලබු කබල් යට යනවා කළුගල් උඩ එනවා. ඉතින් කළුගලනේ යට යන්නත් ඒකනේ බර. නමුත් ඒක උඩ එනවා ලබු කබල් තමයි යට යන්නේ. එතකොට ඒ මොකද්ද කියන්නේ අර සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක 아무තු අකුසල කර්මයක් නිසා නෙමෙයි සමාජය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් පිරිහෙනකොට ඊළඟට ක්ලේශයන් උත්සන්න වෙනකොට සත්‍යයන්ගේ මනුෂ්‍ය ධර්ම පරිහානියටපත් වෙනකොට ඒ අය ගන්න තීරණවල පොදු ලක්ෂණය පෙන්වන්නේ හැම දෙයක්ම කන පිටට ඒ තියෙන්න ඕන નિયમિત ස්වභාවය නෙමෙයි දැන් ඒ සිහින 16ම කියන්නේ එහෙමනේ එතකොට ඒ ඔක්කොම නිකන් අර ස්වභාවික දේවල් නෙමෙයි ඔක්කොම කන පිටපැත්ත එතකොට ඒ කාලේ තමයි කලියුගය කියලා කියන්නේ කලියුගය කියලා කියන්නේ අනුක්‍රමයෙන් මේ හැම දෙයක්ම පරිහානියට යන කාලේ විනාශයට යන කාලේ ඉතින් මේ බඳු කාලවල සියලු දේම ಗುಣධර්ම වැඩෙන විදිහට නෙමෙයි පසුබිම සැකෙන්නේ සැකසෙන්නේ ಗುಣධර්ම පිරිහෙන හැටියට. ඉතින් ඒ අතරතුරේ එහෙම තැනකට ඥානවන්තයෙකුටපත් වෙන්න අවස්ථාවක් නොලැබීම කියන කාරණේදී ඒ ඥානවන්තයාට ඒ තනතුර දැරීමට තියෙන යම්කිසි අකුසල කර්මයකුත් එතනට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඊළඟට අන් අයට ප්‍රතිලාභය ලබන්නට නොලැබීමේ අවාසනාවකුත් එතනට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හැබැයි මේ කර්ම දෙකම එතනට හේතු වෙන්නේ පුද්ගලයින්ගේ අවිචාරවත් ක්‍රියාකලාපය නිසා. ඒ නිසායි බුදුහාමුදුරෝ දේශනා කරන හැම දෙයක්ම කර්මයෙන් වෙනවා කියන්නේ බෑ. කර්ම සාධකයේ එක් සාධකයක් හැටියට බලපානෝ හැබැයි කර්මයේ ප්‍රබලම සාධකේ වුණා නම් අනිත් ඔක්කොම යට කරගෙන ඒ ක්‍රියාත්මක එබඳු තැන්වල කර්මය අවශේෂ සාධකයක් පමණයි. එතන ප්‍රධාන සාධකේ වෙන්නේ මිනිසුන්ගේ තීරණ ගැනීමේ අයෝනිසෝ මානසිකාරය. ඒ කියන්නේ ප්‍රඥාවේ අඩු බව. ඡන්දයෙන්, ද්වේෂයෙන්, භයෙන්, මෝහයෙන් අගතිගාමී වෙන ස්වභාවය. ක්ලේශ බහුලත්වය, ආත්ම තෘෂ්ණාව, බල ලෝභය මේ විදිහේ මානසික දුර්වලකම් තමයි එතන ප්‍රධාන සාධකය වෙන්නේ. ඉතින් ඒ මොන සාධකේ ක්‍රියාත්මක වුණත් එතනට කර්ම සාධකයක් එක් සාධකයක් හැටියට බලපානෝ. හැබැයි ඒක කර්මය ප්‍රබල සාධකේ වෙලා සිද්ධ වෙන දෙයක් නෙමෙයි. සමහර තැන්වල කලාතුරකින් එහෙම වෙන්නත් පුළුවන්. නමුත් පොදුවේ ඒක සිද්ධ වෙන්නේ සමාජයේ චින්තනයේ සිතුම් පැතුම් තීරණ ගැනීමේ කෙලසුණු ගතියත් එක්කලා. මම හිතන්නේ ඒක ප්‍රමාණවත් කියලා. එමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි තෙරුවන් සරණයි.